හොඳයි එහෙනම් ඒ ප්‍රශ්න ඇති නේද? ඊළඟට තව ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙනුත් කීප දෙනෙක් ඉන්නවා. ඒ ටික ඉවරද බුද්ධික මහත්මයා? නෑ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න තියෙනවා. අපි හතරක් තියෙනවා. මේගොල්ලොත් එක්ක කතා කරලා බලමු. මොකද දැන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්තර දෙන්න තව තව ආයෙ ප්‍රශ්න දානවනේ. ඒ නිසා මේ අපි බලමු මේ ඉන්න මෙතන Zoom එකේ සම්බන්ධ වෙලා ඉන්න අයගේ ප්‍රශ්න ටික බලලා කාල වෙලා තිබුණොත් අපි කතා කරමු. දැනටම හොඳයි. කාලය වෙලා 12යි. සංජීව මහත් සංජීවි මහත්මිය අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස අර ගිය සුමානේ ස්වාමීන් වහන්සේ පහදලා දුන්න කුක්කුච්චය ගැන ඒක ඇති වෙන්නේ ද්වේෂමූල සිතක කියලා හැබැයි එතකොට ලෝභයත් පාදක කොට කරගෙන කිව්වේ ඒක පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ ලෝභ චෛතසිකය ඇති වෙනවද කොහොමද කියලා ඒ කුච්චය ගැන කියනකොට නෙමෙයි ඒ අපි කතා කළේ මේ මච්චරිය ගැන මච්චරිය ඔව් මසුරුකම මච්චරිය ඔව් සමාවෙන්න ඔව් මසුරුකම ලෝභය නිසා ලෝභ නිසා තමයි මසුරුකම ඇති වෙන්නේ හැබැයි ඒ මසුරාගේ හිතේ මතුවෙන ස්වභාවය තමයි තමන් සන්තක දේ සැඟවීම සහ අනිත් කෙනාට ඒ බඳු සම්පතක් ලැබෙනවට කැමති නැති බව. ඒ කැමති නැති කියන ගුණය ද්වේෂයත් එක්ක බද්ධ වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලෝභකම පදනම් කොටගෙන ඒක ඇති වුණාට ද්වේෂමූල සිතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගයේ පොතේ දෙවැනි පරිච්ඡේදයේ 8 වෙනි පාඩම අකුසල චෛතසික සංප්‍රයෝග. අන්න ඒකේ විශේෂ කරුණු කියන කොටස කියවලා බලන්න. ඒකේ අවසාන ඡේදයට උඩ ඡේදය කියනවා මාත්සර්ය තමාගේ වස්තුන්හි ඇලෙන ලෝභය නිසා හටගන්නකි. ඒතර පැහැදිලිව නායකහරෝ කියනවා මාත්සර්යවත් මසුරුකම ඇති වෙන්නේ තමන්ගේ වස්තුවට ඇලෙන ලෝභය නිසා. එහෙත් තමාගේ වස්තුව අනුන්ට සාධාරණ වීම නොයවසීම් වශයෙන් ඇතිවන්නක් බැවින් ද්වේෂය සමග මිස ලෝභය සමග ඇති නොවේ. එතකොට චෛතසික සංප්‍රයෝග හැටියට යෙදෙනකොට ඒක යෙදෙන්නේ ද්වේෂමූලික සිතේ. මේක ඇති පදනම වෙන්නේ ලෝභය. ලෝභය තමන්ගේ වස්තුව කෙරෙහි තියෙන ඇල්ම නිසා තමයි මසුරුකම ජනිත වෙන්නේ. හැබැයි මසුරුකම කියන තැනට ආවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂසිතක්. එතකොට ස්වාමීන් වහන්සේ ලෝභ චෛතසික ඇති වෙන්නේ නැද්ද? ලෝභ චෛතසික එකට හටගන්නේ නැහනේ. එකට හටගන්නේ නැති නිසා තමයි මේක ද්වේෂසිතේ පමණක් හටගන්නේ. හරි හරි ස්වාමීන් වහන්සේ. ආරම්භ ඒකේ මූලය පසුබිම හැදෙන්නේ ලෝභයෙන් උනාට ඒකේ ක්‍රියාකාරී ගුණය පටිඝයටයි සමාන. පටිඝය. ප්‍රතික්ෂේප කරන ගතිය, නොයවසන ගතිය. එනිසා ද්වේෂසිතේ ඇති වෙනවා.